කසන් පුතා අවසරයි ශ්‍රාවණ මම අර ඔය දැන් කලින් අහ ප්‍රශ්නේ මට හිතෙන්නලා මේ නකුල පියා අර මේ අනාගාමි නකුල මාතාව අනාගාමි වෙනවනේ නකුල පියා මේ ගියට පස්සේ ඒක අනිත්‍යභාවය දෙකට මම හිතන්නේ ඒක වෙන්නේ නැතුව යහන් මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන්වහන්ස බිම්බිසාර රජතුමා දැන් බහුභාරය එහෙම අන්තපුරය තිබ්බනේ දැන් ඒක ගැටලුවක් නැහැ කොට ස්වාමීන්වහන්ස දැන් බිම්බිසාර රජතුමා සෝවන් ලයිද්දිත් එහෙම මේ මැරිලා දැන් දිව්‍ය ලෝකෙ ඉපදෙද්දී යක්ෂ රූපයෙන් තමයි ඉපදෙනවා කියන්නේ. ඒතකොට ඒක විපාකය කියලා කියන්නේ මේ ওই බහුභාරයේ සේවනය කියලා මම අහලා තියෙන්නේ. යක්ෂ රූපෙන් කියන්නේ කැත රූපෙන් කියලා කියන්නේ කළු රූපෙන් කියලා. <laughs> විපාකය තියෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් යා දැන් බහුභාරය සේවනය තුල රාගය බහුල වෙන්න පුළුවන්නේ. එහෙම තියෙන ඉඩකඩක් තියෙනවා. හැබැයි දැන් ඒ අන්තఃපුරයක් බහුලව පවත්වා ගත්ත හැමෝටම එහෙමයි කියලා එකක් නෑ දැන්. සිද්ධාර්ථ කුමාරයාට කොච්චර හිටියද අන්තఃපුරේ? 40000ක්ද කොහෙද හිටියනේ? එතකොට එහෙමයි කියලා සිද්ධාර්ථ කුමාරයාට මේ ප්‍රශ්නේ ආවේ නෑනේ. එතකොට අන්තఃපුරේ විශාල පිරිසක් හිටපු පමණටම ඒ අර්බුදේ මතුවෙන්නේ නෑ. එතකොට අන්තපුරේ විශාල පිරිසක් හිටපමන්ට ඒ අර්බුදේ මතුවෙන්නේ නැහැ කියලා අපිට නිශ්චිත වශයෙන් කියන්නත් බෑ. ඒවා පුද්ගලයා මත රඳා පවතිනවා. ඉතින් එතුමාට සෝවාන් ඵලයටපත් වෙන්න තරම් ශක්තියක් ලැබුණානේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කරපු පමණින්ම ඒ කියන්නේ සෝවාන් වෙච්ච පමණින්ම හැමදේනම එකම මට්ටමක නැහැ. දැන් අපිට ඒක හොඳට පැහැදිලිව පේන තැනක් තමයි විසාකාවත් සෝවාන් වුණු කාන්තාවක් ඊළඟට බන්දුල මල්ලිකාවත් සෝවාන් වුණු කාන්තාවක්. ඒතර දෙදෙනාම සෝවාන් වෙච්චයි බන්දුල මල්ලිකාවට පුළුවන් වුණා තමන්ගේ සැමියයි දරුවෝ 32යි එකතන ඝාතනය කළා කියන පණිවිඩය ආවහම ඒ තල්පත ඉනේ තියාගෙන කිසිවක් නොවුනා වගේ දානි ටික බෙදන්න තරම් ඈ තුල මානසික ශක්තියක් තිබුණා. දැන් විසාකාව ගත්තන් පස්සේ විසාකාවත් සුවිශේෂ කාන්තාවක් ඇයත් සෝවන් ඵලයටපත් වෙලා හිටියේ. හැබැයි අර මිනිබිරියක් මැරුණා කියලා අඬා වැළපෙන වැළපුණු අවස්ථාවක් ගැන කියනවා. එතකොට දෙන්නම සෝවන් ඵලයේ. හැබැයි ඒ ඒ දෙන්නම සෝවන් වුණාට එක්කෙනෙකුගේ දරා ගැනීමේ හැකියාව වැඩි අනිත් කෙනාගේ අර පටිග සංපයුක්ත බව. අඬනවා කියලා කියන්නේ පටිගයනේ. එතකොට මේ පටිග සංපයුක්ත බව බොහොම වැඩි අර දැඩි බන්ධනයක් එක්ක. ඉතින් ඒ වගේ සෝවන් ඵලයටපත් වුණා කියලා හැමෝම එක මට්ටමක නැහැ. ඒතර බිම්බිසාර රජුරවන්ට සමහර විට අර විදිහට අර භාර්යාවන් පිළිබඳව පවතින ඒ සරාගී ගතිය ටිකක් බහුලව තියෙන්න ඇති. ඉතින් ඒක ඊළඟ පැවැත්ම ඊළඟ භවය තුල ඒ කාරණේ ඉදිරියට එන්න පුළුවන්. හැබැයි සෝවන් ඵලයටපත් වීම තුල ඒ ඇතිවෙච්ච ඵලගාමී తත්වය ස්ථාවරයි ඒ ස්ථාවර වුණාට සෝවන් වෙන හැම දෙනාම එක මට්ටමේ ඉන්නවා කියලා නියමයක් නැහැ. එයාගේ රාග ද්වේෂ අඩු වැඩි වෙන්න පුළුවන්.